ධර්මානුශාසනාව කරුණ පිළිතුරු මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධම්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. Thank you. ඥානං බුද්ධ ඥානං සත්තානං ආදයානසේ ඥානං බුද්ධ ඥානං යමකපාටිහාරේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තිය ඥානං බුද්ධ ඥානං සම්බන්ත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානං චේ ඉමානි සුන්දත බුද්ධ ඥානානි මේ සංසුන්දත බුද්ධානාගං හට්ඨ ඥානානි නාවක සාධාරණානි ඥානානි අසාධාරණානි සාවකේති අතිපූජනීය ස්මදාචාර්යෝත්තම මාහිමිපාණන් වහන්සේගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ සර්වඥාජෝත්තමයන් වහන්සේ මහා මංගල සූත්‍රාන්ත දේශනාවේදී කාලේන ධම්ම ශ්‍රවණං ඒකං මංගල මුත්තමං කියා මහා මංගල ධර්මයක් දේශනා කළා සුදුසු කාලයේ ගන්න තියෙන මෙලොව ජීවුණුවට පරලොව සුගතියට සාන්ත නිවනට හේතු වෙන මහා මංගල ධර්මයක් මේ දවසේ ධර්ම දේශනාව වර්ෂයකට පෙර අපවත්යේ වදාළ පූජනීය කෝට්ටේ ශ්‍රී දේවානන්ද බුදාන ස්වාමීන් වහන්සේ විදේශා ප්‍රාතිදානමය පින්කමේ පෙරගමන් වශයෙන් පවත්වනු ලබන ධර්ම දේශනාවක් සුදුසු කාලයේ පවත්වනු ලබන ධර්ම දේශනාවක්. එනිසා දැන් අපි පළමුවෙන් දේව ආරාධනය කරමින් දසදහසක් දක්වල වාගේ දෙවියෝ මේ දෙසට දිවකම් යමා ධම් අසත්වා කියා ආරාධනා කළා. එනිසාම අපවත් වේලාදාල පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද ස්වාමීන් වහන්සේද මේ ධම්මහඬට සවන් දී පින් අනුමෝදන් වෙත්වා කියලා අපි ආරාධනා කරමු. වෙසක් පොය නිමිත්තෙන් මල් මාස 28 වෙනිදා ධර්ම දේශනාවක් පැවැත්වුවා ශක්තාධාරණඥානයන් අතුරින් පළමුවන්න ගැන අද මේ දේශනාවේ අරමුණු වන්නේ ශක්තාධාරණ ඥානයෙන් දෙවැනි ඥානය පිළිබඳව කතාවකටයි විශේෂයෙන්ම ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇඳින ගැනීමට ඇති එකම පිළිවෙතක් උද්දා ඥානයන් පිළිබඳව ආબોධයක් ලබා ගැනීමයි ඒ මේ ශක්තසාධාරණඥානයන් සම්පින්දනය කරගත් බුද්ධස බුද්ධ ඥානයන් පිළිබඳව සූත්‍ර පාඨයේ කුයේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්න යෙදුනේ පරිසංවිදා මග්ග පාළියෙහි ඥාන කතාවෙහි සරුවඥතා ඥාන විවරණයෙහි මේ සූත්‍ර පාඨයේ මෙහෙම දකින්නට ලැබෙනවා මෙම පටිසම්භිදා මග්ග පාළිය සාමත්ම ගම්භීර ධර්ම රාශියක් ඇතුළත් ග්‍රන්ථයක් ආර්ය පුත්‍ර භාර අතන් වහන්සේ එම ධර්ම විවරණය ප්‍රකාශ කළා කියන්නේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදුබාටපත් වෙලා සත්‍යතියක් දෙවල අටවෙනි සතියේදී ධර්ම ගම්භීරත්වයේ සම්වර්ධනය කළා තමන් වහන්සේ අධිගත කළා වූ ගම්භීර ධර්මයේ සම්වර්ධනය කරද්දී මන්දෝත්සාහයේ භාවයක් දෙමින සිටියා මේ ලෝක සත්‍යය අවිද්‍යාන්ධකාරයෙන් ගැවසීගෙන දැලඳගෙන රාග දෝෂ මෝහ ආදී කෙලෙස් අඳුරෙන් අඳුරට පත්වේ සිටින මොවුන්ට ධර්ම දේශනා කිරීම මට වෙහසක් මිසක් නිෂ්ඵල වැඩක් නේද කියලා උන්වහන්සේ ලෝකයේ දෙස නොබලාම ධර්ම ගම්භීරත්වය ගැන සැලකුවා ශාම්පති මහා බ්‍රහ්ම රාජයා කෙනෙකුින් කමින ආරාධනා කළා ස්වාමීනි ප්‍රඥා ප්‍රාසාදේක මත්කේතනංගා වූ භාග්‍යවතුන් වහන්සේ බුදුවැසෙන් ලෝකයේ දෙස බලා වදරණසේ වදාරණසේකවා මේ ලෝක ධාතුයේ මඟඵල නිවන් පසක් කරන්න හේතු සම්පත් ඇත්තවන් සිටිනවා අනුකම්පාවෙන් ඔවුන් දෙස බලා ධර්ම දේශනා කරනසේකවා කියලා ආරාධනා කළා ඒ අවස්ථාවේ තමයි සරුවඥන් වහන්සේ බෝධි මූලයේදී අරහත් මාර්ගඥාන ප්‍රතිලාභ කරනකොටම තමන් වහන්සේගේ සංකාණීය පිළිති උද්දච්ච කියන මේ ඉන්ද්‍රිය පරෝපරේ ඥාන ආඥාන සේනාන දෙකෙන් ලෝක ධාතු බලාගදාලේ නෙළුම් පොකුණක මානෙල් පොකුණක නෙළුම් චකුළු මානෙල් චකුළු අවස්ථා හතරකින් තියෙන හැටි උනාසේක අරමුණ නෙළුම් මානෙල් ඉල්වල මන්දයාට ගියයාට නැදී තිබෙන නෙළුම් මාළේ කැකුළු සමහර ඒවා වතුරෙන් උඩට මතුවලා ඉරුදස් නැකනකොටම පිටෙන්ද සූදානමින් තිබෙනවා සමහර නෙළුම් මාළේ කැකුළු දිය මට්ටමට පවතිනවා දවසකින් දෙකකින් නමුත් පිටෙන්ද පුළුවන් තවත් සමහර වගේ යට තියෙනවා දින ගණනාවකින් හරි ඒක පිටෙනවා තව සමහර නෙළුම් මාළේ කැකුළු තියෙනවා කොහොමවත් පිටෙන්නේ නැති ඒ වගේ මේ ලෝක ධාතයේ සත්‍යං කොට්ටාස හතරකට උන්වහන්සේ දක්වදාලා උද්ගතිසඥ විපංචිතඥ නෙය්‍ය අද පරම කියලා උද්ගතිසඥ කියන්නේ ධර්ම දේශනාවක් සඳහා ධර්ම පාඨයක් ගාථාවක් මාත්‍රිකා කළ පමණින් ඒ මාත්‍රිකාව තුළින් සිය දහස් ගුණයකින් කරුණ වදාගෙන ඒ මොහොතේම මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට කියන උද්ගතිසඥ කුජලියෝ කියලා සාරිපුත්‍ර මහා මෞර්ජ්‍යඥාන මහරහතන් වහන්සේලා ගැන උත්තමයෝ උජ්ජිතක්ෂ සංඛ්‍යාවට ගැනෙනවා. තවත් සමහර අය ඉන්නවා ධර්ම මාත්‍රකාවක් කරලා විස්තරාත්මකව දේශනා කරද්දී මඟඵල නිවන් ලබනවා. ඒ උතුමන්ට කියන්නේ විපංචිතඥ කුජලයෝ. තවත් සමහර කෙනෙක් ඉන්නවා ධර්ම ශ්‍රවණය කරලා එයින් මඟඵල නිවන් නොලබා සීලයක පිළිපදා කෙලෙසුන් දුනී කරන සල්ලේක ප්‍රතිපත්ති අනුගමනය කරමින් සමති විපස්සනා භාවනා වැඩමින් ඒ ජීවිතේ කවදා හරි මඟඵල නිවන් ලබනවා ඒ අයට කියනවා නෙය්‍ය කුජලෝ කියලා තවත් සමහර කෙනෙක් ඉන්නවා කොච්චර බණ ඇහුවත් කොච්චර සියලයක් ගත් කොච්චර භාවනා කළත් මඟඵල නිවන් නොලබන්නම් ඉන්නවා ඒ අයට කියනවා අද පරම කුජලෝ කියලා මේ කොටස් හතර අනුව තුන් කොටසක්ම මඟඵල නිවන් ලබන්න වුන් බව ආબોධ කරගත් සරුවඥන් වහන්සේ ශාස්ත්‍රයේ මහා බ්‍රහ්මරාජාට ප්‍රතිඥා දුන්නා ධර්ම ගම්භීරත්වේ නිසාම මන්දෝත්සාහී භාගපත් වූ නමුත් මම දැන් ලෝකයේ දෙත නුවණින් විමසා බැලුවා මඟඵල නිවන් ලබන්නෝම් ඉන්නවා එනිසා සතාගතයන් වහන්සේ අමෘතද්වාරයේ දැන් විවරණය කරනවා නුවණ කන් ඇත්තෝ ඒ ශ්‍රවණය කරලා ලෝමේ ලෝතුරා සම්ප්‍රසාදා ගනිත්වා කෙලුන් වහන්සේ ප්‍රතිඥා දුන්නා. මෙන්න මේ දවසේ උන්වහන්සේ ලොව දෙස විහිදුවවා වූ උතුම් ඥාන ධාතු අතුරින් ඉන්ද්‍රිය කරෝ කාර්යයේ ඥාන ආශයන්සේ ඥාන දෙකටයි බුදු ඇස කියලා කියන්නේ. මේ බුදු ඇස සෑම දවසකම අලියම් කාලයේ සවස් කාලයේ දෙවාරයක් ලෝක ධාතුවේද විහිදුවනවා භාග්‍යවතුන් වහන්සේගේ දිනචර්යාවේ කියනවා පංචවේද බුද්ධ කෘත්‍ය කියලා. එයින් රාත්‍රී කාලය කොටස් තුනකට බෙදෙනවා. పూర్ව යාමය, මධ්‍යම යාමය, පස්චිම යාමය කියලා. පස්චිම යාමය කොටස් තුනකට බෙදා ගන්නවා. පස්චිම යාමය සිංහල කලෙන්ට 10යි. අද කාලයේ තියෙන ඔර්ලෝසු කයෙන් නම් කය 4යි. ඒ ඔර්ලෝසු කයෙන් කය 4ෙන් හැවොත් විනාඩි 20ක් සක්මන් භාවනාව යෙදෙනවා. ඒ කියන්නේ දෙකේ සිට 3යි 20 දක්වා 3යි 20 සිට 4යි 40 දක්වා පැයකුත් විනාඩි 20 සතපේ වදාරනවා දකුණු ඇලෙන් සිංහ සෙයියාවෙන් සතෝ සම්පජානකාරීව 4යි 40 සිට විසේ ඉරවදාවන දුරු දොළොස් කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියේ සම්වදිනවා. මේ මහා කරුණා සමාපත්තියෙන් නැගී ඉන්ද්‍රිය පරෝපරිය ඥාන ආශාන ඥාන කියන කුදු ඇතින් දසදහසක් ලෝක ධාතුව බලවදාරනවා මේ ලෝක ධාතුව විමසීමේදී මඟඵල නිවන් ලබන්න සුදුසුම් දාම් දෙසීමට සුදුසුම් ඒ බුදු ඇසට මැවි පෙනෙනවා අන්නේ නිසා මේ බුදුරැසෙක් දේවරුවේ මෙම දිවිදුවලා ඉදවස් කළ යුතු වැඩ කටයුතු සනිටුම් කර ගන්නවා සවස් වාරයේ ත්‍රිදසයන්ත මැත්තේ ඒ වගේම දොළොස් කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියේ සමවැදී නැවත බුදුරැසින් ලෝක ධාතෝ බලා වදාරනවා මෙන්න මේ බුදු ඇස කියන්නේ මඟඵල නිවන් ලබන්නන් ලබන්න සුදුසු වේනීය ඥානයන් විනේ ඥානයන් හොරා ගන්නා වූ ඥාන දෙකටයි බුදු ඇස කියලා කියන්නේ එයින් මෙතන සඳහන් කරන්න අපි බලාපොරොත්තු වන්නේ දෙවෙනි ඥානය වෙන ආශයනුසේ ඥානය පිළිබඳවයි විශේෂයෙන්ම ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාන ආශයනුසේ ඥාන දෙක එකට සම්බන්ධ ඥාන දෙක ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාන ආශයනුසේ ඥාන යමක ප්‍රාතිහාරී ඥාන මහා කරුණා සමාපatti ඥාන ਸਰවඥතා ඥාන අනාවරණ ඥාන කියන මේ ඥාන ධාතු හයයි සත් අසාධාරණ ඥාන නමින් හඳුන්වන්නේ. ඒක මුලින් කියවුණා වූ දුක්ඛේ ඥානය, දුක්ඛ සමුදය ඥානි, දුක්ඛ නිරෝධේ ඥානි, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානි කියන ආවිසත් ඥාන හතර අර්ථ ප්‍රතිසංවිදා ඥාන, ධර්ම ප්‍රතිසංවිදා ඥාන, නිරුක්ති ප්‍රතිසංවිදා ඥානය සහ ප්‍රතිභාන ප්‍රතිසංවිදා ඥානී කියන ඥාන ප්‍රතිසංවිදා ඥාන හතර ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙනවා. එනිසා මේ ඥාන අටට කියනවා ශ්‍රාවක සාධාරණ ඥාන අටක් කියලා. නමුත් මේ ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙන ඥාන ප්‍රමාණයට වඩා අසමාන්ත ගුණයකින් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පිළිතරා මේ ඥාන. සාමාන්‍ය ග්‍රහතන් වහන්සේ නමකට හෝ පසේ බුදුරජාණන් වහන්සේ නමකට හෝ ලැබෙන මේ ආරි සත්‍ය ඥාන හතර ප්‍රතිසම්පදා ඥාන හතරකට වඩා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආරි සත්‍යඥාන හා ප්‍රතිසංවිදා ඥාන අතර අහසට පොළොවමින් අසාමාන්‍ය සත්‍යයෙන් පවතිනවා සමීප කරන්න පුළුවන්කමක් නැහැ ඒක නිසා මේ ඥාන ධාතු අට ශ්‍රාවකයන් වහන්සේලාට සාධාරණ වුණත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමග සංසන්දනය කර ගැනීමේදී අසාධාරණ මට්ටමක් තිබෙනවා එයින් මේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥාන ආදී ඥාන හය කිසිම ශ්‍රාවකයන් වහන්සේ නමකට හෝ ප්‍රත්‍යේක සම්බුදුරජාණන් වහන්සේ නමකට හෝ නොලැබෙන්නා වූ සාරා සංකේය කල්පලක්ෂ ගණන් අටා සංකේය කල්පලක්ෂ ගණන් සලසා සංකේය කල්පලක්ෂ ගණන් පාරමී පුරා සලාතන සකල ක්ලේශයන් සෝදාර ලෝතුරා බුදු වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණක් ලැබෙන විශිෂ්ට ඥාන ධාතු හයක් වෙනවා එයින් මෙතන අපි සඳහන් කරනවා ආඥානුසේ ඥානය පිළිබඳ දහම් කරුණු ටිකක්. ධම්සෙනවි සරියුත් මහරහතන් වහන්සේ තරම් බුදුගුණ කතනය කළ ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන ඇත්තේ නෑ. වෙන ශ්‍රාවකයන් වහන්සේලාට වඩා සිය ගුණයකින් දහස් ගුණයකින් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයි. එනිසා උන්වහන්සේ බොහෝ සෙයින් බුදුගුණ සත්‍යයනා කරලා තින බුදුගුණ දේශනා කරලා තියෙනවා. පටිසම්භිදා මග්ග පාළිය, එසේම මහා නිද්දේශ පාළිය, චූල නිද්දේශ පාළිය, දීඝනිකායේ සම්ප්‍රදානීය සූත්‍රය මේ වාගේ දේශනා තුලින් සාරිපුත්‍ර මහා රහතන් වහන්සේගේ බුද්ධ ගුණ පිළිබඳ අවබෝධය තේරුම් ගන්න පුළුවන්. මේ දෙතත් ඥාන විවරණයේදී උනාසේ මොනතරම් ආචරණයද මේ දේශනා පන්තියේ පැවැත්වාදී කියන එක පස්සම්මිදා මඟ පාළියෙන් තේරුම් ගන්න පුළුවන්. එම පටිසම්භිදා මග්ගපාණියේ ආශ්‍යානුසේනානි විවරණය කරමින් මෙන්න මේ වාගේ දේශනා පෙළක් පැවැත්වුවා. කතමන් තථාගතස්ස සබ්දානං ආඥානුසයේ ඥානං තථාගතයන් වහන්සේගේ සංකාණී පිහිටි සත්‍යයන් පිළිබඳ ආඥානුසේ ඥානෙ නම් කුමක්ද මේ කතේති කම්මිතා පුච්ඡා විදිරිපත් කරලා තමන්ම විස්තර කරුණු කැමැත්තෙන් ප්‍රශ්න කරලා ඊට පස්සේ ඒක පැහැදිලි වශයෙන් දේශනා කළා ඉද තථාගතෝ සත්තානං ආභයං ඥානාති අනුසයං ඥානාති චරිතං ඥානාති අදිමුක්ඛින් ඥානාති සබ්බා භග්ගේ සක්කේ ඛජානාති මේ ආඥානසේ ඥානයේ මාතෘකාවයි තථාගතයන් වහන්සේ මේ ලෝක සත්‍යයේ ආශය දන්නවා අනුසය දන්නවා චරිතය දන්නවා අදිමුක්ඛිය දන්නවා භව්‍ය අභව්‍ය සත්‍යයන් දන්නවා මෙන්න මේ කොටස් හය උන්වහන්සේ විශේෂඥාණයෙන් දන්නවා ඒ දන්නා වූ ඥානයයි ආඥානුසේ ඥානය කියන්නේ. මේදී ආශය අනුසය කියන වචන දෙකට චරිත අභිමුක්ති දෙකක්, භාව්‍ය අභාව්‍ය දෙකක් ඇතුළත් වෙනවා. එනිසා තමයි ආශයානුසය ඥානය කියන මේ දෙක වචනෙන් හඳුන්වන්නේ. එම නැත්නම් චරිත අභිමුක්ති භාව්‍ය අභාව්‍ය කියන කොටස් හතරක් මේ වචන දෙකෙන් කියු කියු වෙනවා. ඒ සියල්ල සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ළඟට පැහැදිලි කරලා දීලා තියෙනවා. සස්සතෝ ලෝකෝතිවා අසස්සතෝ ලෝකෝතිවා අන්තවා ලෝකෝතිවා අනන්තවා ලෝකෝතිවා සංජීවන්තං ශරීරන්තිවා අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරන්තිවා කෝපේ තථාගතෝ පරම් මරණාතිවා දහෝති තථාගතෝ පරම් මරණාතිවා කෝපිය නචෝති තථාගතෝ පරම් මරණාතිවා මේව කෝපින නෝති තථාගතෝ පරම් මරණාතිවා ඉති භවදිත්‍ති නිශ්චිතාවා සත්තාවන්ත ඉභවදිත්‍ති නිශ්චිතාවා කියලා මේම කොටසක් පහදා දුන්නා. ඒ කියන්නේ සත්‍යංගයේ ආශය පිළිබඳ විවරණයක්. අපි පළමුවෙන් තේරුම් කරගනිමු ආශය කියන්නේ කුමක්ද? පිළිතුම් හොඳට කලපුරුදු වචන කියනවා නේද අපි භාවිතා කරන ජලාශය, ගුහාශය, විලාශය, දරීශය, අධ්‍යාශය මේ වගේ වචන කියනවානේ ආශය කියන වචනේ සම්බන්ධ වචන රාශියක් අපේ සිංහල වචන වලත් තියෙනවා පාලි වචනෙන් බොහෝසෙන් කියන්න සිදු වෙන වචනයක් ආදී කියන වචනේ. ආමාශය, අධ්‍යාශය, ඒ වගේ තියෙනවානේ පුච්චලවත් වචන. ආපේ කියන්නේ කුමක්ද? ආපේ කියන්නේ සැස්තෙන තැන, සංපත් වෙන තැන, නවතින තැන. ධර්මයේ තනෝ කියනකොට පරිභාවිත බව. ඒ කියන්නේ සිතේ කලපුරුද්ද. සිතේ කලපුරුද්දෙන් දීකාගෙන සිටින ස්ථානයේදී කියනවාය ආපේ කිය. එතකොට යම් කිසි දෙයක් නැස් වෙලා තියෙනවා නම් එතෙන්දක් ආපේ කිය. දැන් ජලාපය කියන්නේ ජලය රැස් වෙන ස්ථානය. ඒ වගේම ගුහාශය කියන්නේ යම් කිසි ගුහාවක් ආශ්‍රය කරන ගුහාවක් ඇති තැන. ගුහාවක් ගුහාවකම කියනවා ගුහාශය. ඒ වාසය කරන පුද්ගලයන්ට සත්‍යයන් දැක්ිනවා ගුහාශය කියන්නේ. විලාසය කියන්නේ එහෙමයි. ජලීසය කියන්නේ එහෙමයි. ඔය වගේම යම් කිසි කෙනෙක් වාසස්ථානයක් හැටියට භාවිතා කරනවා නම් ස්ථානයක් ඒකට කියනවා ආශය කියලා. මෙතන සත්තානක් කියනවා ඒ කියන්නේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ ස්කන්ධ පහ කෙරෙහි ඇලීගත් දැඩිසේ ඇලීගත් කුජලයන් තමයි සත්තා කියලා හඳුන්වන්නේ රූපේ කෝරාද සත්තෝ රූපේ කෝරාද යෝ ඡන්தோ යෝ රාගෝ යා තණ්හා යා නන්දි සත්‍ර සත්‍යෝ තත්‍ර විසත්‍යෝ තස්මා සත්‍යෝ දිවිච්ඡති මේ රාජ සූත්‍රයේ පාඩය සාධය මේ ලෝක ලෝක සත්‍යාගේ సంతාන රූපස්කන්ධය පිළිබඳව ඡන්දයෙන් රාගයෙන් සප්‍රීතික තෘෂ්ණාවෙන් ඇලීගෙන අතිශයෙන් අතිශයෙන් ඇලීගෙන තියෙන. ඒ විදිහේ රූපස්කන්ධය පිළිබඳව රාගයෙන්, ඡන්දයෙන්, සංහාවෙන්, නන්දියෙන් ඇලිය ගන්නට කියනවා, දැඩිසේ ඇලිය ගන්නට කියනවා සත්‍යෝ සත්‍යෝ කිය. ඔය වගේම වේදනාව ගැන, සංඥාව ගැන, සංස්කාර ගැන, විඥාන ගැන මේ පංචස්කන්ධය ගැන යම් ඡන්දයක් වෙයින, යම් රාගයක් වෙයින, යම් සංහාවක් වෙයින, යම් සප්‍රීතික කෘෂ්ණාවක් වෙයින එයින් ඇලිය ගත්තා වූ එයින් ගැදිය ගත්තා වූ කුජලයාට කියනවා සත්‍යයෝ සත්‍යෝ කියලා. එතකොට මේක පොදු වචනයක්. මේක අන්වර්ථ වචනයක්. ලෝක සත්‍යයට සත්‍ය කියලා කියන්නේ ස්කන්ධ පහේ ඇලිය ගත නිසායි. ස්කන්ධ පහේ ඇලිය ගත්තේ නැත්නම් කවුද? චීනාශ්‍රයන් වහන්සේලා. චීනාශ්‍රයන් වහන්සේලා ඒ සත්‍ය සම්මුතිය ඉක්මවා ගියා. විනාශේලා ස්කන්ධයන් ගැන කිසියම් ඇලීමක්, ගැටීමක්, රාගයක්, ඡන්දයක්, අන්හාවක් නම් දෙයක් නැහැ. නමුත් උන්වහන්සේලා එකෙක් සත්‍ය කියන සංඥාවෙන් භාවිතා වුණා. එතකොට මෙන්න මේ සත්‍යයන් පිළිබඳව යම්කිසි ආශයක් තියෙනවා, පරිභාවිත ස්වභාවයක් තියෙනවා, වාසයක නිස්ථානයක් තියෙනවා, ඊට පවත්නා තැනක් තියෙනවා. ඒ විදිහේ පවත්නා ස්ථාන සම්පින්දණය කොට ගත්තාම හතරක් වෙනවා. සස්සපිච්ඡේද දිට්ඨිත අන්තිචේවානුභූමිකා යථා භූතං යම් ඥානං ඒකං ආසේ සම්පිතං මෙන්න ආසේ පිළිබඳ සම්පින්දනය ආසේ කියනකොට ශාසක දෘෂ්ටිය නැමැති ආසය උච්ඡේද දෘෂ්ටිය නැමැති ආසය යථා භූත ඥානිය නැමැති ආසය අනුලෝමික අනුලෝම ශාන්තිය කියන ආසය අකුසල පැත්තේ දෙකයි කුසල පැත්තේ දෙකයි ආසය හතරයි. එතකොට මෙන්න මේ සූත්‍ර පාඨයේක තවදුරට විවරණය වෙනවා. සස්සතෝ ලෝකෝ දිවා අසස්සතෝ ලෝකෝ දිවා එන ආසය දෙක. සස්සතෝ ලෝකෝ කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සියල්ලට කියනවා ලෝකී කියලා. පච්චයේහි සංකරියති නිජ්ජති කවිජ්ජති ලෝකෝ හේතු ප්‍රත්‍යයෙන් සකස් කරනු ලබන්නා වූ කැඩෙන්නා වූ බිඳෙන්නා වූ නැසෙන්නා වූ වෙනසෙන්නා වූ සියල්ලට කියනවා ලෝකී කියලා. මේ විදිහට ලෝකී කියලා කිව්වම හිත ඇති හිත නැති සියල්ලම ලෝකී. අවිචේකතම් භවග්‍රේ දක්වා තියෙන සියලුම හිත ඇති හිත නැති සංස්කාර ලෝකී. එතකොට මෙතන ලෝකේ නමින් හඳුන්වන්නේ ඒ විදිහේ සංස්කාර ලෝකය. සස්සතෝ ලෝකෝ කිව්වම මෙන්න මේ ලෝක தত্ত্বය සදාකාලිකයි කියලා යම් පිළිගැනීමක් තියෙනවා. සදාකාලිකයි. සමාජයක ආත්මභාවයෙන් රූපකය නවත්තලා නාමකය ගමන් කරනවා. නාමකය භවයෙන් භවයට භවයෙන් භවයට නොනැසී පවතිනවා කියන මේ හැඟීමට මේ දිට්ඨියට කියනවා ශාස්ත්‍රත දෘෂ්ටිය. එතකොට මේ ලෝක සත්‍යය සදාකාලිකයි කියලා ගැනීම ආශයක්. ඒ විට ජීන් තැන්පත් වෙන තැන. කොච්චර මේ ලෝක පුරාහිත ඇදිරෙව්වත් අන්තිමේ ජීන් තැන්පත් වෙන්නේ ලෝක සදාකාලිකයි කියන දෘෂ්ටි. මේක ආශයක්. අසස්සතෝ ලෝකෝ දිවා මේ තවත් ආශයක්. ඒ කියන්නේ මේ ලෝක සත්‍යය මේ ජීවිතේ නහා කියන්නේ මේ ආත්ම භාවය මේ සත්‍ය කුජල సంతාන විඤ්ඤාණ යන්නේ නැහැ. විනාශාවේදී යම් මරණයක් වෙයි නම් යම් උපච්ඡේදයක් වෙයි නම් එයින් පස්සේ මතු ඉදීමක් නැහැ. උච්ඡේදයටපත් වෙනවා. මෙන්න මේ දෘෂ්ටියද කියනවා උච්ඡේද දෘෂ්ටිය කියලා. අසාසක දෘෂ්ටිය. මේ දෘෂ්ටිය දැකගත් කුජලයා යමදාම කුච්ඡේද දේවල් අරමුණු කළා කුච්ඡේද දේවල් කතා කළා අන්තිමේදී නරකින්නේ මරණින්වත් ඉදීමක් නැහැ කියන දෘෂ්ටිය තුළ. ඒක නිසා ඒකට කියනවා උච්ඡේද දෘෂ්ටි ආදී කියනවා. අන්තවා ලෝකෝතිවා අනන්තවා ලෝකෝතිවා. ඒ කියන්නේ ඥානලාභී සම්බන්ධ කතාව. සමහර ඥානලාභී ඉන්නවා කුඩාම කුඩා කසින මණ්ඩලයක ඥාන උපදවන. කුඩා කසින මණ්ඩලයක ඥාන උපදවාගෙන ඒක ස්වල්ප ප්‍රමාණයක් හතන මණ්ඩලයේදී දුවනවා නැත්නම් ප්‍රතිභාග නිමිත්ත පතුරෝ. කුඩා ප්‍රමාණයකට පැතිරෙව්වාම ඒ හතන මණ්ඩලයේ ප්‍රතිභාග නිමිත්ත පැතිරීගෙන තියෙන ප්‍රමාණය තුල තමන් ඉදිරියට ආරමුණු කරගන්න. ඒ තමන්ගේ දෙතොට අන්තවත් ඒ කියන්නේ කෙලවරක් සහිතයි ඉන්නේ ආතන. ඒක නිසා අන්තවා ලෝකෝදී මේ ආත්ම භාවය සීමිත ප්‍රමාණයක පමණයි පවතින්නේ කියලා පිළිගන්න. මේකට කියනවා ඒ සාසත දෘෂ්ටියෙන් යුතු කොට ඇති ආසය. අනන්තවා ලෝකෝ දිවා කියන්නේ තව සමහර ඥානලාභී කෙනෙක් විශාල ලෙසින් කටුභාග නිමිත්ත වඩනවා. මේ ලෝක ධාතු පුරාම නැත්නම් මේ සක්වල කෙලවර දක්වාම කටුභාග නිමිත්ත විහිදුවනවා, පතුරවනවා ඒකා ඉහිදී තිබෙනා වූ එම චිත්ත සංකාණය ආත්මයක් කොටගෙන මේ ආත්මය අනන්තයි කියලා පිළිගන්න. මේක සාසන දෘෂ්ටියේම කොටසක් මේකත් එක්තරා ආසය. සංජීවන් සංශරීරං කියලා ඒ කියන්නේ ජීවයක් ශරීරයක් එකක් කියලා ගන්න. අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං කියලා ජීවේ අනික ශරීරය අනික කියලා ගන්න. හෝද සතාගතෝ පරමරණාතිවා මරණින් මත්තේ මේ ආත්මභාවයක් නැවත හට ගන්නවා කියලා පිළිගන්න. නමෝති තථාගතෝ පරමරණාතිවා මරණින් මත්තේ මේ ආත්මභාවය නැවත උපදින්නේ නැහැ කියලා උච්චේ දෘෂ්ටිය ගන්න. මේ හෝදච නතමෝති තථාගතෝ පරමරණාතිවා මේ ආත්මයේ මරණින් මත්තේ කොටසක් උපදිනවා කොටසක් උපදින්නේ නැහැ කියලා ඒකත් ශාස්ත්‍රවාදය ගන්නවා. මේව පවතින නොමති තථාගත කරන් මරණාදිවා මේ ආත්මාවේ මරණින් මත් උපදින්නේ නැහැ උපදින්නේ නැත්තේ නැහැ කියලා අමරාවිත්‍ය වාසියෙන් ගන්නවා මේ දසවස්තුක මිත්‍යා වෘත්තිය අනුව අර අන්ත දෙකටයි වැටෙන්නේ ශාස්ත්‍ර අන්තය උච්ඡේද අන්තය එතකොට මේ සත්‍යය මාර්ගඵල නිර්වාණිය අවබෝධ නොකර ගන්න අතුරු ෘතුජන సంతාන සාම මෙන්න මේ අංග දෙකටයි වැටෙන්නේ. මේ අංග දෙකට වැටෙන නිසා මේකට කියනවා ශාස්ත්‍රත අංගය, උච්ඡේද අංගය මේක ආසී දෙකක්. භවය පාදාම ඒ කුජලයාට ඒ ආසේ තමයි දන්නේ. එනිසා සංතානයේ පරිභාවිත ස්වභාවය, කුරුදු වෙච්ච ස්වභාවය නිසා මේක ආසේ කියේ. ඒකේවා පන උභවන්තේ අනුපගම්ම අනුලෝමිකා කන්තිය කටිලක්ඛා හෝති යථා භූතං වා ඥාන. තව සමහර කෙනෙක් මේ අන්ත දෙකට වැටෙන්නේ නැතුව සාස්වත අන්තයට හෝ උච්ච අන්තයට වැටෙන්නේ නැතුව අනුලෝම ඡාන්දය ලබන. අනුලෝම ශාන්තිය කියන්නේ විදර්ශනා ඥාන දෙලි සංකාරුණිකා ඥානය දක්වාම යදී යති විදර්ශනා ඥාන පරම්පරාවයි. ඒක මුරුදු අනුලෝම ශාන්තිය, මධ්‍යම අනුලෝම ශාන්තිය, තීක්ෂණ අනුලෝම ශාන්තිය කියලා අවස්ථා තුනකට බෙදේ. ඒ කියන්නේ කල්පාග කරන විසුද්ධි අවස්ථාවක තියෙන මුරුදු අනුලෝම ශාන්තිය කියන්නේ. එතෙන්දී උද්‍යාවේ ඥානිය කියන්නේ සංගානුපස්සනා ඥානි අවස්ථාවට කියනවා මධ්‍යම අනුලෝම ශාන්තිය. සංකාරුණිකා ඥාන අවස්ථාවට කියනවා තීක්ෂණ අනුලෝම ශාන්තිය. මේ අනුලෝම ශාන්තිය යම්ෙක් ලබා ගන්නා නම් විදර්ශනා ඥාන වශයෙන් මේ ජීවිතේ මඟඵල නිවන් ලැබුවා මතු ජීවිතයකදී උපන්න ඉතින් දෙහිත වැඩ කරන්නේ ඒ ආબોධයේ උඩයි. මේ අවස්ථාවේදී කියනවා අනුලෝම ශාන්ති ආසි. යථාභූත ඥානය නම් විදර්ශනා ඥාන වලදී කියනවා යථාභූත ඥාන නම් මෙතන යථාභූත ඥානය නම් හඳුන්වන්නේ මාර්ග ඥානයි. සෝවාන් සතරදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඥාන හතරට කියනවා යථාභූත ඥාන. යම් කෙනෙක් සෝවාන් මාර්ගඥානි ලබා ගත්තන ඒ ආර්යයන් වහන්සේ මතු ජාතියේ උපන්න එතුමාගේ හිත පවතින්නේ සෝවාන් මාර්ගඥානි ලබාගත් ආභෝධය තුලයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. තමන් දන්නේ නැහැ තමන් සෝවාන් වෙච්ච කෙනෙක් කියලා. නමුත් සරාසරදී සමා සෝවාන් ආදී කෙනෙකුගේ ආභෝධයට අනුරූප ආභෝධයක් ජීවත් වෙනවා. එතුමාගේ බවක් මේ මේ මාර්ගඵල සම්බන්ධ තීකින්ක. මෙන්න මේක කියනවා යථා භූත ඥාන ආසීති. කාම සේවන්තඤ්ඤේ ඥානාපි අයං කුක්ඛලෝ කාමගන්ධෝ කාමාසයෝ කාමාදිමිති සාමං සේවන්තං ජීව ඥානාදී ආපුකලෝ නික්ඛම්ම ගරුකෝ නික්ඛම් වාසයෝ නික්ඛම්මාදි මුද්දෝති මේ බුදුරජාණන් වහන්සේ කුජලයන් ආසීනානින් ලබින ඇති ජී ජීවිතයක් ගත කරන දෙනි ඉන්ද්‍රියම් පිනවන ජීවිතයක් ගත කරන දෙනි ප්‍රශ්නම් සම්මිනින දෙනෙක් දැකලා උනාගේ දැනගන්නවා මේ කුජලයන් ස්වභාවයෙන්ම ප්‍රශ්නම් සැපේ ගරු කරන්නේ සස්කම් සැපේම තමන්ගේ සැපේට ආශය වශයෙන් පිළිදා සිටින්නේ. සස්කම් සැපේ පිළිබඳවම අදහස් ඇති කිලෝමාශය ආශය දෝරගන්න. කාමං සේවන්තඤ්ඤේව ජානාති අයං පුද්ගලෝ නික්ඛම්ම ගරුකෝ නික්ඛම්මා සේවෝ නික්ඛම්මා දිනිකෝ. මේ ජීවිතයක් ගත කරන ඉන්ද්‍රියම් පිනවන ජීවිතයක් ගත කරන සස්කම් සෝවිනන කෙනෙක් දැකලා උන්වහන්සේ නෝනින් දැනගන්නවා මේ කුජලා මේ ජීවිතය ගත කළා. මේ පුද්ගලයා පස්සන්සද විදමින් සිටියක් මොගේ සිටියේ කියන කල්පේ නම් නෛෂ්ක්‍රාම්‍ය ගරුත්වයයි නෛෂ්ක්‍රාම්‍ය ආශයයි නෛෂ්ක්‍රාම්‍ය අදහස් තමයි දෙදෙන්නේ මොකවදාරි නෛෂ්ක්‍රාම්‍ය ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිවන් සුව ලබනවා කියලා ආශයන් සේනාවෙන් දැකගන්න. ව්‍යාපාදං සේවන්තං මේ ඥානා යයුක්ඛලෝ ව්‍යාපාද ගරුතෝ ව්‍යාපාදාසියෝ ව්‍යාපාදානි මුක්ඛෝ ව්‍යාපාදං සේවන්තං මේ ඥානාති අයුක්කුලෝ අව්‍යාපාද දරුකෝ අව්‍යාපාදාසේ අව්‍යාපාදා විමුක්තු මොහොතින් දීති බබුල කරා භාවල කුජලේ දැකල උන්වහන්ස දැනගන්නවා මොහේ සිට හැමදාම ව්‍යාපාද ගරු කොට යති කුජලේ ව්‍යාපාදය ආශේ කොට යති කුජලේ ව්‍යාපාද අදහස යති කුජලේ තවත් කෙනෙක් දැනගන්නවා ව්‍යාපාද බබුල යුතියක් කුජලේ සිට අව්‍යාපාද කියන මෛත්‍රිය ගරු කරන්නේ ඕගේ සිත වැඩ කරන්නේ මෛත්‍රී සිත ආශය කොටගෙන. ඕගේ සිත මෛත්‍රී අදහස දිවි කියලා ආශයානුසේ ඥානින් දැක ගන්න. ඊන මිත්තං සේවන්තඤ්ඤේ ජාන අයං කුතුලෝ තීන මිද්ද ගරුකෝ තීන මිද්දා සේව තීන මිද්දා විමුක්ති තීන මිත්තං සේවන්තඤ්ඤේ ජාන අයං කුතුලෝ ආලෝක සංඥා කරුකෝ ආලෝක සංඥාසයෝ ආලෝක සංඥා විමුක්තෝ සීන මිත්‍ය ස්වභාව ඇති කුජනේ දැකලා වුණා ඒ මොහොත දැනගන්නවා මොහු මේ සීන මිත්‍යේම ගරු කරන්නේ සීන මුද්දේම ආශේකට ඇති සීන මිත්‍යේම අදහස්කට ඇති තම සීන මිත්‍යේම යෙදීන කුජනේ දැකලා මොහොත දැනගන්නවා මොහුගේ සීන මිත්‍ය ගරු කෙනෙකුගේ ආලෝක සංඥා ගන්න කෙනෙක් ආලෝක සංඥා අදහස් ඇති කෙනෙක් ආලෝක සංඥා ආශයක් ආලෝක සංඥා අදහස් ඇති කෙනෙක් ආලෝක සංඥා ආදී ඇති කෙනෙක් කියලා උන්වහන්සේ තේරුම් ගන්නවා. මේ වගේම නික්කම්මං සේවන්තඤ්ඤේව ඥානාති අයං පුද්ගලෝ නික්කම්මගරුකෝ නික්කම්මාසෝ නික්කම්මාදි මුත්තේ. ඒ කියන්නේ සසුන්ගතව පරිදිවි කෙනෙකු ඉදිව නික්කම්ම පිළිවෙත් පුරන කෙනෙක් දැකලා උනාසි දැනගන්න නම් අදහස දිසිතා කියලා උන්වහන්සේ නුනින් තේරුම් කරගන්නවා. අව්‍යාපාදං සේවං සංඤේව ඥානාත අයං පුද්ගලෝ අව්‍යාපාද ගරුකෝ අව්‍යාපාදාසයෝ අව්‍යාපාද අදිමුක්ඛෝ සමහරට මෛත්‍රී වඩනවා මෛත්‍රී වඩන්නා වූ ඔහු සදාම මෛත්‍රී ගරු කරන්නේ මෛත්‍රී ආශයත් මෛත්‍රී අදාසති කෙනි තව සමහර කෙනෙක් ඉන්නවා අව්‍යාපාදං සේවං සංඤේව ඥානාත අයං පුද්ගලෝ ව්‍යාපාද ගරුකෝ ව්‍යාපාදාසයෝ ව්‍යාපාදාදිමුක්ඛෝ මෛත්‍රී භාවනා කරුණාගේ භාවනා කළා. ඕගේ සිත ව්‍යාපාද ගරුක සිත, ව්‍යාපාද අදහස සිත, ව්‍යාපාද ආශය සිත කියලා තෝරගන්න. ආලෝක සංඥාන් සේවං සංඤේව ඥානාකයන් පුද්ගලෝ ආලෝක සංඥා ගරුකෝ ආලෝක සංඥාසයෝ ආලෝක සංඥා විනිත්තු. ඒ කියන්නේ තීන විද්‍යාවක් නෑ. භෝම ප්‍රබෝධ සිත. ඒ ප්‍රබෝධ සිතක් අත්දා වූ කුංජලයා ප්‍රබෝධ සිත ඇති බව ගරු කරන්නේ ප්‍රබෝධ චිත ආශය කොට ඇතිගෙන ප්‍රබෝධ චිත අදහස ඇතිගෙන කියලා හොරගන්න. ආලෝක සංඥා සේවං අඤ්ඤේන ඥානාත අයං පුද්ගලෝ තීන මිද්ද ගරුකෝ තීන මිද්දාසයෝ තීන මිද්දාදි මුක්ඛෝති සමහර විට ප්‍රබෝධ සිතක් ඇතිකෙනෙක් ගුණත් ඕගේ සිත ස්වභාවයෙන් තීන මිද්දේට කරයි තීන මිද්ද අදහස ඇතිකෙනෙක් තීන මිද්ද ආසිය ඇතිකෙනෙක් කියලා තෝරගන්නවා මේවා සරුවක් තාඥානෙන් නෙමෙයි ආඥානුසේනානින් උන්වහන්සේ තෝරා ගන්න පිළිවෙලයි. ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළා අයං සත්තානං ආසයෝ මෙන්න සත්‍යයන්ගේ ආසය ඒක තථාගතයන් වහන්සේ සරුව ප්‍රකාරයෙන් ගන්නවා. සතනෝද සත්තානං අනුසයෝ සත්‍යයන්ගේ අනුසය කුමක්ද? සත්තානුසය අනුසය ධර්ම හතක් තියෙනවා. කාමරාගානුසයෝ පටිඝානුසයෝ මානානුසයෝ දිත්තානුසයෝ විචිකිච්ඡානුසයෝ භවරාගානුසයෝ අවිජ්ජානුසයෝ යම් ලෝකයේ තිය රූපං සාම රූපං යත් සත්තානං කාමරාගානුසු අනුසේති යම් ලෝකයේ තිය අප්‍රිය රූපං අමනාප රූපං අසාත රූපං එත සත්තානං පටිඝානුසු අනුසේති ඉතින් මේ සුදීසුඛානේතු අවිජ්ජානුපතිතා තදේකත්ෝ මානෝති දිට්ඨිත විදිකිච්ඡාට දක්ඛම්බා අයං සත්තානං අනුසයෝ ඒ කියන්නේ අනුසය කියන්නේ సంతාන තුල නොනැති ප්‍රහීන නොවි අවස්ථාන් කෝල කරනගේමන සුදුසු කෙලසුන්ට කියනවා අනුසයදී අපහීනත්තේන අනුවනුසංතානීය සෙන්තිති අනුසයා කියන්නේ ඒකයි මාර්ගයෙන් ප්‍රහාණය නොකළ නිසා නැවත නැවත නැවත අවස්ථානුකූලව ණය පිනී කරන්නා වගේ මක් වෙන ස්වභාවය ඇති කෙලෙසුන්ට අනුශය කියලා කියනවා. අප්‍රීණාර්ථය කියන්නේ ඒකයි. හරියට ලිම් පතුලක තැන්පත් වී තිබෙනා වූ තොල් මඩ වාගේ වතුර ඇති ලිලක සමාන උඩින් මතු පිටින් වතුර බොම පිරිසුදුව තියෙන්න පුළුවන්. නමුත් මේ වතුරේ ගින්දේ පතුලේ තියෙන රෝල් මඩ දී කැලේ කින් හරි ගල් කැටේ කින් හරි භාජනයේ කින් හරි කැලක් වුණොත් ඒ මුළු වතුරම බොර වෙනවා. අන්න ඒ වගේ තමයි මාර්ගඵල නොලැබූ නිසා පුදුජන සංදානවල අප්‍රේණතාවෙන් පවක්නා වූ ශක්තිමත් භාගපත් වූ කෙලෙස් හතක් කියනවා යම් අරමුණක් ලැබිච්ච වෙලාවේ ණය පෙනී කරන්න වගේ වහාම ඇවිල්ලා තමන්ගේ ක්‍රියාකාරී භාගපත් වෙනවා කෙලෙසුන්ගේ ක්‍රියාකාරී භාගපත් වෙනවා පරිඋත්ථාන දීතිකම භාගපත් වෙනවා ඒ තත්ත්වයටපත් වීමට හැකි කෙලෙස් හතර තමයි කාමරාගානුසය, අතිගානුසය, මානානුසය, ditthානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය කියලා කියන්නේ. යම් ලෝකයේ පිය රූපං සාපි රූපං මේ සදරෙන් ගන්න යම් තා ප්‍රියමනාප මිහිරි ස්වභාවයක අරමුණක් වෙයිනා. ඒ අරමුණේදී එත කාමරාගානුසය අනුසේදී කාමරාගානුසය කියන අනුසය ඇති වෙනවා. යම් ලෝකයේ අප්‍රිය රූපං අසාත රූපං එත සත්තානං ප්‍රතිගානුසය අනුසේදී මේ සදරෙන් ගන්න අරමුණු අතරින් යමක් යමක් සමාත අප්‍රිය නම් අමනාපන ඉතින් දෙසත්‍යයන්ගේ సంతානවල කටගාංශය පහළ වෙනවා ඉතින් මේ සුදේශිතානේසු අවිජ්ජානුපදිනා ඒ දෙතනම අවිජ්ජාවේ කාන්තෙන් පහළ වෙනවා මෝහය පහළ වෙනවා තදේකන්තෝ මානෝ දෙදිච්ච විචිකිච්ඡාති දක්ඛබ්බා ඒකම ඒ අරමුණු කෙරෙහි මාන්නය වෙනවා දෘෂ්ටි ඇති වෙනවා විචිකිච්ඡාව ඇති වෙනවා භවරාගයක් කාමරාගාංශයට සම්බන්ධයි ලෝභය දරි. මෙන්න මේ විදිහට සත්‍යයන්ගේ సంతානවල පවත්නා වූ අප්‍රහීන ස්වභාවයෙන් පවත්නා අනුශේ ධර්ම මිත්‍යෙක් මිත්‍යෙක් මේ තනත්තාගේ උත්සන්නව තියෙනවා මිත්‍යෙක් මිත්‍යෙක් අනුශේ මධ්‍යමව තියෙනවා මිත්‍යෙක් මිත්‍යෙක් අනුශේ තුනී වෙලා කියනවා මේ සත්‍යයේ సంతානවල මේ මේ අනුසය දැඩිව තියෙනවා කියලා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකගන්නේ ආශ්‍යානුසය ඥාන. සතමන් සත්තානං චරිතං සත්‍යංගේ චරිතය කියන්නේ කුමක්ද? පුඤ්ඤාවි සංකාරෝ අපුඤ්ඤාවි සංකාරෝ ආවිඤ්ඤාවි සංකාරෝ පරිත්‍ය භූමකෝ වා මහා භූත භූමකෝ වා ඉදං සත්තානං චරිතං මේ සත්‍යංගේ චරිතය කියන්නේ කුමක්ද? කාමාවචර භූමියේ ඉදීමට හේතු වන්නා වූද රූපාවචර අරූපාවචර භූමියේ උපදීමට හේතු වන්නා වූද පුඤ්ඤාවි සංස්කාර අපුඤ්ඤාවි සංස්කාර ආනිඤ්ඤාවි සංස්කාර කියන මේ කුසල කුසල ධර්මයි චරිතය නමින් හඳුන්වන්නේ පුඤ්ඤාවි සංකාර කියන්නේ කාමාවචර මහා කුසල සිත් 8ක් රූපාවචර කුසල සිත් 5 කියන 13ට කියනවා පුඤ්ඤාවි සංකාර කියලා අපුඤ්ඤාවි සංකාර කියන්නේ අකුසල චේතනා නම් 12යි දොළොස් අකුසල් සිත් චේතනා 12ට කියන අපුඤ්ඤාභි සංස්කාර. ආනිඤ්ඤාභි සංස්කාර කියන්නේ අරූපාවචර කුසල චේතනා හතරටයි. සියල්ල 29යි. මේ 29ක් වූ කුසල අකුසල ධර්මයන්ට තමයි මෙතන චරිත කියන්නේ. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ ඒ පුද්ගලයන් පිළිබඳව ඈකාදී දේදී කරන ලද්දා වූ කුසල අකුසල ධර්මයන් නුවණින් තෝරා ගන්නවා මේ පුද්ගලයා අසවල් කාලේ අසවල් කාලේ අසවල් ආකාරයේ මෙනම් මෙනම් කුසල් කරලා තියෙනවා මෙනම් මෙනම් අකුසල් කරලා තියෙනවා කියලා සියල්ල සත්වාකාරයෙන් දැකලා දානන්නේ ආශානුසේ ඥානි. ඒකට කියනවා කාර්ය ප්‍රඥානිය කියලා. අදිමුක්ති කියලා කියන්නේ සංති සත්තා ඊනාදි මුක්තිකා සංති සත්තා කණීදාදි මුක්තිකා මේ ලෝකයේ සත්‍යෝ කොටස් දෙකකට බෙදෙනවා ඊනාදි මුක්තික සත්‍යයෝය ප්‍රණීතාදි මුක්තික සත්‍යයෝය කියලා අදිමුක්ති කියන්නේ සිතේ සිතුම් පැතුම් ප්‍රාර්ථනා අදහස්. සිතුම් පැතුම් ප්‍රාර්ථනා අදහස් ව්‍යාකාරයි දීන අධ්‍යාපය ප්‍රණීත අධ්‍යාපය කියලා. අතීතම්පයක් හීනාදි මුත්‍තිකා සත්‍යා හීනාදි මුත්‍තිකේ සත්‍යේ සේවಂತಿ කජන්ති පරිපාසಂತಿ කණීතාදි මුත්‍තිකා සත්‍යා කණීතාදි මුත්‍තිකේ සත්‍යේ සේවಂತಿ භජಂತಿ පරිපාසಂತಿ තීන අදහසක් ආවු තීන අදහස් කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණයන්ගෙන් ගහන වූ අයහපත් සිතුම් පැතුම් ලෝභයෙන් දෝෂයෙන් මෝහයෙන් සිතුම් පැතුම් දෘෂ්ටියෙන් සිතුම් පැතුම් මානයෙන් විචිකිච්ඡාවෙන් ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් මේ වාගේ සිතුම් පැතුම් වලින් යුක්ත කුජලයාට කියනවා හීනාදි මුත්තේ කියලා තනියතා විමුක්තිය කියලා කියන්නේ ශ්‍රද්ධාව, ප්‍රඥාව, කරුණාව, මෛත්‍රිය, වීරිය, ස්මෘතිය, සමාධිය මේ වාගේ උසස් ගුණ පිළිබඳව අදහස් ඇත්තව පුජ්‍යලයෝ. එතකොට සතිපට්ඨාන, සම්මාක්ඛදාන, ඉද්ධිපාද, ඉන්ද්‍රිය බල, බොජ්ජංග, මග්ගංග කියන මේ බෝධිපාක්ෂික ධර්මයන් වඩන ඒ විදිහ අදහස් ඇති පුජ්‍යලයන්ද කියනවා ප්‍රණීතා විමුක්තික පුජ්‍යලයෝ කියලා. එතකොට අතීත කාලයේ අනාගත කාලයේ ඊන අදිමුත්තිකයති පුජ්‍යලෝ කියන්නේ පහත් අදහස් ඇති අය පහත් පහත් අදහස් ඇත්තවම ආශ්‍රය කරනවා සේවනය කරනවා භජනය කරනවා පයදපාසනීය කර ප්‍රණීත අදහස් ඇත්තේ සත්පුරුෂයෝ ප්‍රණීත අදහස් ඇති උතුමන්ම සේවනය කරනවා භජනය කරනවා පයදපාසනීය කර දිනක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ කිංජිකෝට පර්වතයේ වැඩින් අවස්ථාවක කිංජිකෝට පර්වතේ පාමුල සක්මන් කරන රහතන් වහන්සේලාගේ පිරිස් දැක්කා සරියුත් මහ රහතන් වහන්සේ 500ක් රහතන් වහන්සේ සමග සක්මන් කරනවා. මුගලන් මහ රහතන් වහන්සේ 500ක් රහතන් වහන්සේ තමයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ 500ක් රහතන් වහන්සේ සමග මෙහෙම විශේෂ රහතන් වහන්සේලා තම තමාගේ පිරිස් එක්ක අර විදිහට සක්මන් කරනවා දැක්කා. ආනන්ද ස්වාමීන් වහන්සේ අමතවදාරන ආනන්දේ බලන්ද අර සාරිපුත්‍ර ඉස්තිවරයන් වහන්සේ. උන්වහන්සේට පස්යෙන් සක්මන් කරනවානි 500ක් ඒ කොහොම ප්‍රඥාවන්තය. අර බලන්න මුගල ඉස්තරයන් වහන්සේක 500ක් හත්මන් කරනවානේ ඒ ඔක්කොම 이르දිවන්තය. අර මහා ආකාශික ඉස්තරයන් වහන්සේක සක්මන් කරන්නේ ඔක්කොම දුතාංගධාරී. කොවිදේ තේසේ කරහතන් වහන්සේ අතුරු කරන්න වුන් ඒ උන්වහන්සේගේ ගුණයට සම්බන්ධය බව පහදා දුන්නා. මේකේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ අදිමුක්ති ඥානය පිළිබඳව කතාවක්. ඒක අතීතයේ අනාගතයේ වර්තමානයේ දෙමයි. ප්‍රාණඝාත කරන්නා ප්‍රාණඝාත කරන්නාට ඇලුම් කරනවා නැත්නම් ආශ්‍රයයට කැමති වෙනවා. අදින්නාදාන කාමීත්‍යාචාර මුසාවාද කුසනවාද පරසවාද සම්පප්පලාප සුරාපාන අවිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිත්‍ය එක එක ගතිකවකින් ඇති පුජ්‍යලයා ඒ සමාන ගතිකවකින් ඇති පුජ්‍යලයා ආශ්‍රය කරන්න කැමති වෙනවා භජනය කරන්න කැමති වෙනවා ප්‍රාණඝාතයෙන් වැළකුණු සීලවන්තයා සීලවන්තයෙක් ආශ්‍රය කරන්න කැමති වෙනවා සමාධි වඩන්නා සමාධි වඩන්නේ කියලා කරන්න කැමති වෙනවා. විදර්ශනා වඩන්නා විදර්ශනා වඩන්නකෝ ඇසුරු කරන්න කැමති වෙනවා. දුතාංග පරිහරණය කරන්න දුතාංග පරිහරණය කරන්න කියලා කරන්න කැමති වෙනවා. මෛත්‍රිය වඩන්න මෛත්‍රිය වඩන්න කියලා කරන්න කැමති වෙනවා. බුදුගුණ වඩන්න බුදුගුණ වඩන්න කියලා කරන්න කැමති වෙනවා. මේ වාගේ යහපත් ගතිතයතුන් ඇති පුජ්‍යලයා යහපත් ගතිතයතුන් ඇති පුජ්‍යලයේ කුමාශ්‍රය කරන්න බොහෝ සෙයින් කැමති වෙනවා. මේකට කියනවා ආස් අභිමුක්ති ඥානය පිළිබඳ අවබෝධය. මේ අභිමුක්තිය පිළිබඳවයි උන්වහන්සේ මෙතන දේශනා කළේ. එතකොට අතීත අනාගත වර්තමාන තුන් කාලයේම ඒ ඒ කුජලයන් ආශ්‍රය බදිනේ පරිපාසනය කරන්නේ අභිමුක්තියවත් අධ්‍යාසයට අනුරූපවයි කියන එක පහදා දුන්නා. කතමේ තේ සත්තා භබ්බා කතමේ තේ සත්තා අබබ්බා යේතේ පුද්ගලා කම්මාවරණේන සමන්නාගතා විපා කිලේශාවරණේන සමන්නාගතා විපාකාවරණේන සමන්නාගතා අස්සද්ධා අච්ඡන්දිකා දුක්ඛඤ්ඤා අබබ්බා නියාම ඔක්කමිතුන් කුසලේසු ධම්මේසු සම්මත්තා අභාව්‍ය පුද්ගලෝ කියන්නේ කවුද මඟඵල නිවන් ලබන්නට සුදුස්සා හේතු සම්ප්‍රක් නැති අය අභාව්‍ය නමින් හඳුන්වනවා කර්මාවරණ කියන්නේ පංචානන්තරයේ කර්මී කරගත් අය අභාව්‍යයි කෙලෙසාවරණ කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටියෙන් ගත් අය අභාව්‍යයි. විපාකාවරණ කියන්නේ අහේතුක ද්වේතුක ප්‍රතිසංගයත් වූ මඟපා නිවන් ලබන්න අභාව්‍යයි. අශ්‍රද්ධා කියන්නේ ඉනිරුවන් කරේ ශ්‍රද්ධා නැත්තුන් මඟපල නිවන් ලබන්න අභාව්‍යයි. අච්ඡන්දිකා කියන්නේ ඉතුරු කුරු දෙවියන් ඇති මිනිසයන් වගේ මඟපල නිවන් ලබන්න ඕනකමක් නැති අය අභාව්‍යයි. දුක් පඤ්ඤා කියන්නේ අර විදිහටම ග්‍රහේතුක ප්‍රතිසන්දේ නැත්තෝ මඟඵල නිවන් ලබන්න අභාවියයි. ඉමේතේ පුද්ගල අභම්බා මෙන්න මේ විදිහේ ලක්ෂණ ඇති අය මඟඵල නිවන් ලබන්න නුසුදුසුයි. කතනේතේ පුද්ගල අභම්බා භවී පුද්ගලෝ කියන්නේ කාටද? යේතේ පුද්ගලාන කම්මාවරණේන සමන්නාගතාන විතේ කිලේශාවරණේන සමන්නාගතාන විපාකාවරණේන සමන්නාගතා සද්ධා චන්දිකා පඤ්ඤවන්තෝ ධම්මා නියාමං උපමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං යම් පුද්ගලයේ පංචානන්තරයේ කරගෙන නැ යම් පුද්ගලයේ නියත මිසුදිතගෙන නැ යම් පුද්ගලයේ අනේකක දිහේතුක ප්‍රතිසංයයක් නැ දිහේතුක ප්‍රතිසංයෙන් ඉපදලා සිටිනවා එවාගේම තුනුරුවන් කෙරෙහි අකල ශ්‍රද්ධාව තියෙනවා එවාගේම මඟඵල නිවන් ලැබීමේ ඡන්දයක් තියෙනවා ඊට සුදුසු ප්‍රඥාවක් තියෙනවා කුසල ධර්මයන් සංඛ්‍යාත මාර්ගඵල නිවන් පිළිබඳව දැස ගැනීමද සුදුසු හේතු සම්පත් ඇති බැවින් ඒ ආයත කියනවා භෞතික පුජ්‍යලෝ කියලා. මෙන්න මේ විදිහට ඒ ඒ සත්‍යයන් පිළිබඳව ආශය, අනුශය, චරිතය, අදිමුක්තිය, භාව්‍ය, අභාව්‍ය කියන අවස්ථා සියල්ල දැනගන්නා වූ යම් ඥානයක් වෙයි නම් ඉදං තථාගතස්ස සත්‍යානං ආශයානුසේ ඥානං මෙන්න මේකට කියනවා තථාගතයන් වහන්සේගේ సంతානීය පිහිටියා වූ වෙන කිසිම ශ්‍රාවක කෙනෙකුට නොදී කියා වූ සසාදානඥානිය ඇතුළත් වුණා වූ ආඥානසේ ඥානිය නම් මේක හඳුන්වනවා කියන එක ධම්සෙන විසරියොත් මහ රහතන් වහන්සේ මෙහිම ප්‍රකාශ කොටවා දාලා මේ ආඥානසේ ඥානිය පිළිබඳව කෙටි හැඳින්වීමක් ආඥානසේ ඥානිය පිළිබඳව දැන ගැනීමෙන් අපට තේරුම් ගන්න පුළුවන් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් නැද කිසිම රහතන් වහන්සේ නමකට පුළුවන්කමක් නැහැ වේනීය කුජලයන්ගේ මේ ආශය, අනුසය, චරිත, අදිමුක්තිය, භාව්‍ය, අභාව්‍ය තත්වයන් තේරුම් ගෙන ඒ ඒ කුජලයන් සුදුසු උපදෙස් දීන ආවාද කරලා මඟඵල නිවන් ලබන්න පුළුවන්කමක් නෑ රහතන් වහන්සේටවත්. රහතන් වහන්සේලා අනුමාන වශයෙන් එමෙන්නත් ධර්ම න්‍යාය වශයෙන් කල්පනා කරලා කුජලයේ ආවාද කරන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහා දාදීනති මාතුකා පාඨ අනුන්වහන්සේලා පුජ්‍යලයන් තේරුම් ගන්නවා වින මේ ආඥානුසේ ඥානින් දැකගෙන නෙයි එනිසා තමයි ජම්කනිවි සරියුත් මහා රහතන් වහන්සේටවත් තමන්ගේ සමහර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අරිහත්ය ලබා දෙන්න බැරි වෙලා බුදුරජාණන් වහන්සේට පවර්ලා තියෙනවා ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේලාට පමණක් ලැබෙන අනන්‍ය සාධාරණ වූ අතිශ්‍රේෂ්ඨ වූ ආශ්‍යානුසේ ඥානය පිළිබඳව අපි නැවත නැවත සාකච්ඡා කරන්න ඕනේ. මේ කරුණ තව තවත් අපි පැහැදිලි කරගන්නට ඕනේ. බණ පොත් කියවමින් තවත් වැඩිහිටේ උගත් උතුමන් සමග සාකච්ඡා කරමින් මේ පිළිබඳව ආબોධය නිවැරදි කරගන්න අපි බලාපොරොත්තු වෙන්නට ඕනේ. දැන් ධර්ම දේශනාවට නියමිත කාලය සමීප වේගෙන යන අවසන් වෙන්නට එනිසා මේ දේශනා මෙතකින් නම් සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ 80ක් අනුව්‍යංජන ලක්ෂණ බුදුරජාණන් වහන්සේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ 80ක් අනුව්‍යංජන ලක්ෂණ ව්‍යාම ප්‍රභා හේතුමාලා ලංකාර දීවකේත ලෝරිතෝ දාස මාඤ්ඤක්ක ප්‍රභාසුරණ සක්වරණ ගණ බුද්ධ රාශිමාලාවකින් බබලන අතිශයින්ම ශ්‍රේෂ්ඨ වූ අනන්‍ය සාධාරණ වූ අත්‍යුත්තම වූ රූපකා සම්ප්‍රත්‍යයෙන් සමන්වාගත වෙනවා ඉරුදාසස් සඳදාසක් නංගාට වඩා ශෝභමානව බුද්ධාශ්‍රියාවෙන් බබලන රූපකා සම්ප්‍රත්‍යයෙන් සමන්වාගත වෙනවා එසේම මේ ඉන්ද්‍රිය පරෝපරේ ඥාන ආශයානුසේ ඥාන යමක ධාතිහාරේ ඥාන මහා කරුණා සමා ප්‍රතිඥාන සරුවක්ඥා ඥාන අනාවරණ ඥාන කියන සතරදාන ඥානීන් ආර්ය වූ අතිශ්‍රේෂ්ඨ වූ ධර්මකා සම්පත්තියකින් දෙවියන්ට වඩා ශ්‍රේෂ්ඨ බ්‍රහ්මයන්ට වඩා ශ්‍රේෂ්ඨ වේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිවා රාත්‍රියේ දෙක්කි බබලනවා මේ විදිහට රූපකා සම්පත්තියෙන් හා ධර්මකා සම්පත්තියෙන් අග්‍රගණ්‍ය වූ දසබලධාරී වූ සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේට කයින් වචනින් සිටිනුත් අපේ নমස්කාරය වේවා මේ ජීවිතයේ මේ භාග්‍යතුන් වහන්සේට පූජාවක් වක්මින් පූජා වේවා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශෝ සුවාසෝදාත ධර්ම ස්කන්ධය අපේ නුවණට වැටේවා ඒ ධම්මාන් ධම්ම ප්‍රතිපදාවේ ආගෙන අපටත් ඒ සරුවක්යන් වහන්සේ පහදා දුන්න දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාර්ය සත්‍ය ධර්මය එකම ආසනයකදී සුවසේ ආબોධ කරගන්නට වාසනාව වේවා කියා ප්‍රාර්ථනා පිළිතුවා ගනිමි ඉන්නෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විද්‍යාසංග කල්පලක්ෂයක් මුල්ලේ පාරමී මුදුන් පමුණවාගෙන ගෝමුලාට වැළඳගෙන ලෝතුරා බුදුන සුවාසෝදාසක් ධර්මස්කන්ධේ දේශනා කළ සීවිසාසංග ගණන් ජනතාව අමා මහ නිවන් පුර පැමිණෙව්වා අවුරුදු 80ක් ආයු වනදලා දසදහසක් ලෝක ධාතුව ආලෝකමත් කරමින් දැල්වෙනු පහනක් නිමී ගියක් මින් පිරිනිවුණ පින්කෙත්මනි රහතන් වහන්සේලා පිරිනිවුණ විහාරස්ථාන කාලයා ගැවෑමෙන් නස්නාවශේෂුන්න එවාගේම රාජධානි වියන් පොතුණු මාලිගා සියල්ලම නස්නාවශේෂුන්න මේ වගේ දාන්දතරකා මහා පෘථිවි මහා මේරු පර්වත වැනි විශාල වස්තු අපේ ඇට තේන්න තියෙන ගෙවල් දොරවල් ඉද කඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී සියලුම පාරිභෝගික වස්තු සීතලෙන් මුළුතමින් ආස්වාස ප්‍රස්වාස දෙකින් ඉරියව් කරත්මින් සතර ධාතුවෙන් සතර සමුත්ථානියකින් ආහාර පානි යැපෙන අපේ මේ ශරීර කූඩුවක් මතු ලැබෙන ජීවී මානුෂ ආදී සම්පත් සියල්ලක් මෙසේම ඇතිව නැතුව යනවා අනිත්‍යයි ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිතර පෙළෙනවා දුකයි කැමැතිසේ නොකමැති යනවා අනාත්මයි ත්‍රිවක්ෂණයට යටත් සෑම සංස්කාරම දුක්ඛාරි සත්‍යයයි. දුකට හේතු වන කෘෂ්ණාව සමුදයාරි සත්‍යයයි. දුක සමුදය නැති සාන්ත නිවන නිරෝධාරි සත්‍යයයි. නිවන අවබෝධ කර ගැනීමට භාවිතා කළ යුතු වැඩි යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආදී සත්‍ය නම් වෙනවා අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දිගු කලක් නිරෝධානාදි පාදනීය බැවින් මේ ආර්ය සත්‍ය හතර අවබෝධ කරගෙනම අජරාමර අමා මහ නිවනට ලැබියා අපට ජීවිතේ පුරා කරන සීල මුකුසල් පාරමී වාට පැමිණේවා සතු අධිගම ඥාන වලින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිටුවා ගනිමු මෙතෙක් වේලා සීලයක පිහිටා ඉතා ශ්‍රද්ධාවෙන් සාවධානව භාවනාවක යෙදුනා සමානව සංසුන්ව ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම පූජා කරත්ීමෙන් සිතින් කයින් වචනින් සිදු කර ගන්නා ලද සකල කුසල සම්භාර ධර්මය වතරකට පෙර අපවත් වේ වදාලා වූ දෙවියන් සැත ලෝකයාට කිංකිතක් මින් වැඩි හිටියා වූ සිය දහස් ගණන් ජනතාවට නිවන් මඟ සුගති මඟ පහදා දෙමින් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා වූ මතු අනාගතයේ බෝධිසත්ව ජීවිතයක් ප්‍රාර්ථනා කළා වූ පූජනීය කෝට්ටේ දේවානන්ද ස්වාමින් වහන්සේගේ ශ්‍රී නාමයට මේ සීලම පුණ්‍ය සම්භාරයක් වේවා. උන්වහන්සේ ජාති ජාතියක් නැවත නැවතත් අපට සම්මුඛ වේවා. ජාති ජාතියක් සුගති සංඛ්‍යාත සැපේතම පැමිණේවා. උපනුපන් භවයක් පාසා හේතුක ප්‍රතිසන්දි ජාති ස්මරණ ඥාන සම්මාදිට්ඨි ලැබේවා. උපනෝපම් භාවයක් පාසාම ඡන්ද චිත්ත විරිය විමර්ශා දැඩි ලෙස දීතා ලෝතුරා බුදුබා පතාගෙන කාර්මී පුරා ගන්න සමර්ථ වේවා මතුවනාගතේ මේ පිරවර සියල්ලම පෙරමුණේ සබාගෙන බෝධි සම්භාව පුරාගෙන ප්‍රාර්ථනීය ප්‍රාර්ථනා පරිද්දෙන් තුන් ලෝතුරා බුදුබව අත් වේවා කියලා මේ ගෞරවයෙන් පින් අනුමෝදන් කරගමු එවැගේම මෙතෙක් වේලා සිදු කර ගන්නා ලද සීලම කුසල මේ පින්වත් හැම දෙනා නමින් අවාවක් ප්‍රාප්තියම් තාක් මෞර්තිය ගුරුවර බන්දු මිත්‍රාගේ ඥාති පිරිසක් වෙත්නම් ඒ සහතක් වේවා ඒ සියල්ලෝද මෙතින් මෙලෙන් දෙලව ජාගෙන පැතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා යා කරුණාවෙන් පින් පමුණුගම් මේතලේ පතම් බමතලේ දක්න වෙන්නා උද දසදාසක් සක්කල වාසී උද සාධනා රක්ෂක ලෝකපාලක ආත්මාරේ සම්යද්දෘතික දිව්‍ය රාජ මණ්ඩලයේ මේ උදාගතින් අනුමෝදන් වෙත්වා බුදුසසුනට ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවට හා මේ පින්වත් අනන්ත ධාර්මික දේව ආරක්ෂාව සැලසා දෙත්වා සතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා දෙවියන්ට මෛත්‍රියෙන් පින්පමුණුවමි අවසාන වශයෙන්ම හිතවත්ෝද මෙව බඳාසෝ දහිතවත්ෝද සීල සත්‍යයන්ටක් මේ කොළඹ අගනුවර වැසියන්ටක් අවක ගම් නගර ලංකාව දඹදිව මේ සක්වල සීල සක්වල දසදිසාවාසී වූ සමස්ත ලෝක සත්‍යයන් මේ උතුම් දෙනාක් වේවා සීල සත්‍යෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා පෙරවන් කරණේත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු අවසාන වශයෙන් තුන් සිත පහදවාගෙන එතෙක් වේලා ධර්ම ශ්‍රවණී කිරීමෙන් ධර්ම පූජා පැවැත්වීම ආදී සිදු කර ගන්නා ලද සකල කුසලානුභාව බලෙන් හා බුද්ධ ආදී රත්නත්‍රානුභාව බලයෙන් මෙම ධර්ම දේශනාව සංවිධානය කළ කල්යාණ ධර්ම පෙරමුණේ සියලුම සංවිධායක මඬුල්ලට ඊට සහභාගී වන පින්වත් සෑම දෙනාටම මෙලොව වශයෙන් සතවර්ෂාධික කාලයක් ආයුරාෝග්‍ය ශ්‍රී සම්පත් අභිවර්ධනයේ වේවා සාම්ප්‍රායික වශයෙන් ස්වර්ග සංඛ්‍යාත සම්පත් සිද්ධ වේවා සීලම සම්්‍යක් ප්‍රාර්ථනා පූර්ණ චන්ද්‍ර මණ්ඩලයේම ඉෂ්ඨ සිද්ධ වේවා දෙලවජාගෙන සපිරවලින් පැතු උතුම් බෝධියෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිමේතන සේවදාලා වූ අජනාමද සාන්ත ලෝකෝත්තරාමා මහ නිවන් සෝ පිණිසම හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමි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 එත්තාවතාචයම්හි සංගතං කුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තා දේවානාගා හින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාහේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන සත්‍ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාහේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන සත්‍ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තුයාව නිබ්බාන පත්‍තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛාපමුඤ්ජතු සීලේක දීතා ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණී කිරීමෙන් ධර්ම පූජා කරත්ීමෙන් ਸਰව ප්‍රකාරයෙන් අත්වරගත් කුසලානි සංස බලෙන් සමතා විරාෝග්‍ය සම්පතිද්දව ස්වර්ග සංඛ්‍යාත සංකප්ප මුදුන්පත්යේ සතෝ බෝධි වලින් සාන්ත ලෝකෝත්තරාමාම නිවන් සෝන සාක්ෂාත් වේවා කියා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරන සම්බීතියෝ විවද්දන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සත්‍ය භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන් සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිම්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු Thank you. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මස්ථානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you.